ක්ලේශය හේතු වෙනවා. ඊළඟට සුතමද සුතමද කියලා කියන්නේ මම හුඟක් දේවල් අහලා තිනවා අපි අහවල් අහවල් පොත් කියවලා තිනවා මට මේ විෂය ගැනත් දැනුම තියනවා මේ විෂය ගැනත් දැනුම තියනවා ත්‍රිපිටකේ මම මෙච්චර පොතපත කියලා තිනවා සූත්‍ර මෙච්චර ගණනක් කියවලා තිනවා ඒ විදිහට Taman දන්නා දේවල් පිළිබඳව ඇති වෙන මත්වීම ඒකත් අර විදිහටම බොහෝ අනර්ථයන්ට හේතු වෙනවා දැන් බහුසුත භාවය බුදුරජාණන් වහන්සේ මංගල කාරණයක් හැටියට දේශනා ඒ වගේම ಬಹುසුත්ත භාවය තවත් තැනක තථාගතයන් වහන්සේ කෙලස් මතුවෙන සාධකයක් හැටියට පෙන්වා දෙනවා. දැන් භික්ෂුන් වහන්සේලාට වසර 20ක් මුළුල්ලේ ශික්ෂාපද පනවන්නේ නැතිව ඉඳලා වසර 20කට පස්සේ ශික්ෂාපද පනවද්දී ඒ ශික්ෂාපද පනවන්න හේතු හැටියට කරුණු බුදුරජාණන් වහන්සේ දක්වනවා. එතන එක් කාරණයක් තමයි බහුසුත මහත්තම් බාහුසච්ච මහත්තම් පත්වෝමති. වික්ෂුන් වහන්සේලා බහුශ්‍රොත භාවයෙන් වැඩි වීම. කියන්නේ බොහෝ අසුපිරුතන් නැති බව, බොහෝ දැනුගත්කම් ඇති බව ඒක එක හේතුවක් වෙනවා ගැටලු මතුවෙන. ඒ කියන්නේ පඬිතකම් වැඩි වීම. පඬිතකම් වැඩි වෙනවම කරන්න ඕන දෙන්නේ මේ කරන්නේ. අර කතාවට කියන්නේ පඬිතයාට ඒ දණ්ඩ යන්න බෑ කියලා. ඒ වගේ පඬිතකම් වැඩි වෙනකොට කරන්න ඕන වැඩේ කරන්නේ නැහැ. නිකන් අනවශ්‍ය ගැටලු ගොඩක් ඇති කරගන්න. එතකොට මේ බහුශ්‍රොත භාවය මෙලව පරලෝ અભිවෘද්ධියට හේතු වෙන කාරණයක් වෙන්නටත් පුළුවන් වැරදි විදිහට උපාදාන කරගත්තොත් මෝහයෙන් මානෙන් ග්‍රහණය කරගත්තොත් තමන්ගේ දැනුම පෙන්වන්න තමන්ගේ උගත්කම පෙන්වන්න තමන්ගේ පඬිතකම පෙන්වන්න ගිහිල්ලා අවශ්‍ය දේ කළ යුතු දේ නෙමේ කරන්නේ නිකන් ඒවා පෙන්න පෙන්න අනිත් අය යටපත් කරමින් තර්ක විතර්ක කරමින් වාද විවාද කරමින් ගැටලු ඇති කරගන්නවා විනා සාසනික ප්‍රතිපදාව තුළ નિවරදිව පවතින්නට සමත් වෙන්නේ. දැන් අද සමාජයේ දිහා බැලුවම හරියට අපිට පේනවා මේ විදිහට සුත මදයෙන් මත්වෙච්ච අය මොන දේ කතා කරන්න ආවා වුණත් මහජනයා තුළ ප්‍රඥාව අවදි කරන්න නෙමෙයි උත්සාහ කරන තමන්ගේ පඬිතකම් කියවන්න තමයි උත්සාහ තමන් දන්නවා කියලා අඟවන්න තමයි උත්සාහ සාකච්ඡාවකට ගියත් ධර්ම දේශනාවකට ගියත් වෙනත් දේශනාවකට ගියත් පොතපත ලියලා තියෙන ඒවා අරගෙන බැලුවොත් තමන්ගේ දැනුම පෙන්වන්න තමන්ගේ බහුසුත භාවය පෙන්වන්න ගිහිල්ලා මිසක් මේක කියවන කෙනාට අහන කෙනාට වැඩක් වෙනවද ප්‍රයෝජනයක්ද එහෙම සංඥාවක් නැහැ ගොඩක් දෙනෙක්. එතකොට ධර්මදේශනයකින් අවශේෂ දේශනයකින් පොතපතකින් සාකච්ඡාවකින් අපි බලාපොරොත්තු වෙන්නේ මිනිස්සුගේ ප්‍රඥාව අවදි කරන්නයි කියන සංකල්පේ යටපත් වෙලා ගිහිල්ලා ඒ දැක්ම යට වෙලා ගිහිල්ලා තමන්ගේ පඬිතකම පෙන්වන එක මූලික එතකොට ඒ වගේ ප්‍රශ්න ඇති වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන තමන් වහන්සේ අවබෝධ කරගත්තු ධර්මය අර සෙන්සපා කියන ඇටේරියා වනේදී උන්වහන්සේ කොළමිටක් අතට අරගෙන පෙන්නනවා මහණෙනි මේ අතේ තියෙන කොළද වැඩි මේ වනාන්තරයේ කොළද භික්ෂුන් වහන්සේලා සිහිපත් කරනවා ස්වාමීනි වනාන්තරයේ තියෙන කොළ අප්‍රමාණයි බුදුරජාණන් වහන්සේෙහිදී සිහිපත් කරනවා මහණෙනි ඒ වගේ තමයි මා විසින් අවබෝධ කළ ධර්මයේ මේ වනාන්තරයේ කොළ වගේ අප්‍රමාණයි නමුත් නුඹලාට දෙසූ දහම් මේ අතට ගත්තු කොළ මිට වගේ. ඇයි? ඒ අවබෝධ කරගත්තු ඔක්කොම අනිත් අයට තමන්ගේ දැනුම පෙන්වන්න, තමන්ගේ ඥාණය පෙන්වන්න බුදුරු දේශනා කරන්නේ. මොකද එහෙම දේශනා කළොත් ඒකෙන් හානියක් වෙන්නේ. එක්කෝ ඒ දේශනාව අහලා තේරුම් ගන්න තවත් බුදු කෙනෙක් ඉන්න ඕන. එහෙම නැති කෙනෙක් ඒක අහගෙන හිටියොත් මේ මනුස්සයා වික්ෂිප්ත වෙනවා, වටහා ගන්න බැරි වෙනවා. එතකොට සැක සංකා ඇති වෙනවා. උන්ට ලොකු අනර්ථයක් ඇති වෙනවා. වාද විවාද තර්ක විතර්ක කරන්න පටන් ගන්නවා. Tamanට විශේෂ වෙන්නේ නැති නිසා එහෙම ලොකු අර්බුදයක් ඇති වෙනවා. ඉතින් බුදවරු ලෝකේ පහළ වෙන්නේ මහජනයා ඒ විදිහ අර්බුදයකට පමුණවන්නට නෙමෙයි. දැනටමත් ඉන්න අර්බුදයෙන් මුදවා ගන්නට. ඒන් ලෙහන්නට. ඉතින් ඒ සඳහා බුදවරු ඒ අයට අවශ්‍ය දේ සුදුසු දේ පමණයි දේශනා ඉතින් ඒ තථාගතයන් වහන්සේ අනුව යන බුද්ධ ශ්‍රාවකයෝ හැටියට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිරිස හැටියට ගිහි පැවිදි අපි හැමෝගෙම වගකීම වෙන්නේ අපි දන්නා දේ සියල්ලම කියලා පඬිතකම් පෙන්වන්නට කියවන එක නෙමෙයි අනිත් අයට මේ අහන දෙයින් ප්‍රයෝජනයක් ගන්න. ඒ අයගේ දුර්වලකම් අඩු කරගන්න ප්‍රඥාව අවදි කරගන්න යෝග්‍ය විදිහට යමක් පැහැදිලි කරලා දෙන්නට පොතපත ලිවීමේදී දේශනා කිරීමේදී සාකච්ඡා කිරීමේදී ඒ ගැන අපි සැලකිලිමත් වෙන්නට ඕන. අපි මේට පෙර දිනකත් කතා කළා. දැන් ප්‍රශ්න අහනකොට උනත් ධර්ම සාකච්ඡාවකදී තමන්ගේ දැනුම පෙන්වන්න ප්‍රශ්න අහලා වැඩක් නැහැ. එක්ක තමන් යමක් ඉගෙන ගන්න. එහෙම නැත්නම් අනිත් අයට යමක් ඉගෙන ගන්නට අවස්ථාව සලස්වලා දෙන්න. ඒ විදිහට ඕන අපි යම්කිසි ප්‍රශ්නයක් මතු කරන්නේ. එහෙම නැති වුණොත් අර සුතමදේ තමයි එතන මතුවෙන්නේ.